නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අවස්ථාවට අනුව ඇති වෙන द्वේෂය අද්වේෂය බවට පත් කරගන්නේ කොහොමද කියන එක. මේ කාරණාව අපි කතා කරන්නට අදහස් කර නොතිබුණත් අද වර්තමානයේ ස්වාමීන් වහන්සේලා වඩන ಗುಣධර්මත් එක්ක දෛනික භාවනා යෝගී ජීවිතයත් එක්ක බලනකොට මේ කාරණාව කතා නොකර ඉඳීමට නොහැකි වුණා. ඒ අවශ්‍යතාවය අපට විශ්වය ඇති කළා. අවස්ථාවට අනුව පටිගයක් එහෙම නැත්නම් द्वේෂයක් අටගෙන අපි ඒ द्वේෂය නිසා අනන්ත අප්‍රමාණ ගැටීම් වලට ගොදුරු වෙන මේ මානසිකත්වය ඒ මානසික නිර්මාණය ක්‍රියාත්මක වෙන ස්වභාවය අවබෝධ කර ගැනීම තුළින් අනන්ත අප්‍රමාණ අපේ අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් අපි මේ සංසාරේ ජීවත් වෙනකොට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 මේ පටවියාපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයා එක්ක ගනුදෙනු කරනකොට පටිගයේ ඇතිවෙන අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙනවා මේකත් එක සංගවිච්ච එක අවස්ථාවක් මොකද්ද අපි මූණ දෙන අවස්ථාවට අනුව පටිගයේ නිර්මාණය වීම අපි ජීවත් වෙන පරිසරය තුළ අපි හිතනවා මේ පටිගය කියන්නේ අපි ගැටුනොත් විතරක් එහෙම නැත්නම් විරුද්ධ වුණොත් විතරක් අටගන්න එකක් කියලා නෑ. අපි මූණ දෙන අවස්ථාව දන්නේම නැතුව අපට පටිගය ඇති කරනවා. සමහර අවස්ථාවලදී අපි ගොඩාක් ලෝභයෙන් ඉන්නවා. අපට චෛත්‍යයක් අදා ගන්න ඕනේ, එකට ආධාර ඕනේ. දැන් ආධාර ලැබෙන්නේ නැහැ. මිනිස්සු ආධාර කරනවා. සෑයීමටපත් වෙන්න බෑ. කොහොමද මේ සල්ලි ටික එකතු කරගන්නේ? කොහොමද මේ ප්‍රත්‍ය එකතු කරගන්නේ කියන ලෝභසහගතව අපි කල්පනා කරමින් සිටින විට දැන් යමක් දැක්කාම අපට කොහොමද ඒක පේන්නේ? ලෝභයෙන් පේන්නේ. ඇයි අපේ මානසිකත්වයේ ලෝභයෙන් පසු වෙනවා අපට පේන හැම එකක්ම ලෝභෙන්නේ පේන්නේ. කවුරු හරි මිනිස්සෙක් කෙනෙකුට අපට පේනවා මේ මිනිස්යාගෙන් කීයක් හරි ගන්න පුළුවන්. ටිකට් එකක් විකුණ ගන්න පුළුවන්. මේ මිනිස්සයා දන්න හඳුරන කට්ටිය අනන්ත අප්‍රමාණ ඇති මිනිස්සු මේ කිසිම කෙනෙක් අසුරු කරන්නේ නැතුව නෑනේ. එහෙනම් හොඳ අසුරු කරන කට්ටිය හරහා කීයක් හරි අපට ගන්න පුළුවන් වෙයි කියලා අර දකින්න දකින්න හැම රූපයක් තුලින්ම අර ලෝභය තමයි පේන්නේ. කවුරු හරි ඇවිල්ලා කතා කරනවා ස්වාමිනී කොහොමද සනීපෙන් වැඩ ඉන්නවද කියලා ආනකොටත් අපිට පේන්නේ ලෝභෙන්. ඇයි මේ මිනිස්සයා මේ විදිහට කතා කරන්නේ ිතවත්නේ. එතකොට මේ ිතවත්කමට ඇයි අපි ටිකට් පොතක් දෙන්නේ නැත්තේ? මේ මිනිස්සයා අපට ලෙන්ගතු වෙන මේ ලෙන්ගතු මිනිස්සයාගෙන් අපි ඇයි කීයක් හරි ඉල්ලා ගන්න නැත්තේ? අපේ ප්‍රශ්නේ ඇයි මෙයාට කියන්නේ නැත්තේ කියලා අන්න ඒම අවස්ථාවට අනුව විවිධ කෙලෙස් නිර්මාණය වෙමින් පවතිනවා. එහෙනම් අපි ඇත්තටම द्वेषසහගතව ඉන්නවා ඉන්නවනම් අපට පේන හැම දෙයක්ම द्वेषයෙන් තමයි පේන්නේ. අවස්ථාවට අනුව द्वेषය නිර්මාණය වෙනවා. අපට හොඳට අත්දැකීම් තියෙනවා. සමහර හේතු නිසා අපට තරහා ගිහිල්ලා. සමහර ප්‍රශ්න නිසා අපි ටිකක් කැළඹිලා. කෝප්ප හොදනකොට තරහා යනවා. ඇයි? ඕදලා බිමින් තියන්නේ ඇයි? ඒක පිළිවෙලට තියන්න එපායි කියලා අර ඕදන කෙනාට දොස් කියනවා. හැබැයි මෙච්චර කාලයක් අවුරුද්දක් විතර කෝප්ප ඕදලා එතන තමයි තිබ්බේ. කෝපෝදලා එතන තියෙන තැන බලාගෙන තමයි හිටියේ. නමුත් මෙච්චර කාලයක් පටිගයක් ඇති වුණේ දැන් අපේ මානසිකත්වය පටිගයෙන් තියෙන නිසා පේන හැම දෙයක් තුළම පටිගයක් පේනවා. හිටගත්තත් වැරදි, ඉඳගත්තත් වැරදි, ගියත් වැරදි, ආවත් වැරදි. හොඳ දෙයක් කතා කරත් වැරදි, කතා නොකර හිටියත් කටේ පිට්ටුද කියලාත් බයිනවා. ඇයි මේ අවස්ථාව අපට හැම මොහොතෙම නිර්මාණය කරන්නේ අපින්න මානසිකත්වය. මේ දුර්වලකම් සෑම පුතුජන කෙනෙක් තුළම තියෙනවා. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ මේ ගමන වඩනකොට මේ වගේ මානසිකත්වයන් තියෙනවා. ඇයි රාත් වෙනකන් Taman තුළ ලෝභ දේශ මොහ තියෙනවනේ. එහෙනම් මේ ලෝභ දේශ මොහ පවතින මානසිකත්වයට අනුව තමයි ලෝකය පේන්නේ, ලෝකය දැනෙන්නේ, ලෝකය වැටහෙන්නේ. එහෙනම් දැන් අපි දැක්කා අපි තුල පටිගියක් තියෙනවා නම් ඒ පටිගියේ තියෙන ඒ මානසිකත්වයට අනුව හැම අවස්ථාවක්ම දැන් අපට තේරෙන්නේ පටිගියක් වශයෙන්. එහෙනම් අපි මේ ජීවත් වෙන හැම මොහොතක්ම අපට කමටහන් ලැබෙන්න ලැබිච්ච අවස්ථාවක්. අපි මේක කොහොමද කමටහන කරගන්නේ? මේක කොහොමද අපේ නිවන් මාර්ගයට ආර්ය ප්‍රතිපත්තිය කරගන්නේ? අපි ගත කරන හැම අවස්ථාවක්ම අපේ කමටහනන්. අපි ගත කරන හැම අවස්ථාවක්ම අපගේ නිවීමක්. අපි ගත කරන සෑම අවස්ථාවක්ම අපට චිත්තානුපස්සනාවක් එහෙම නැත්නම් සතියක්. එහෙනම් අපි ජීවත් වෙනකොට අපේ දෛනික ජීවිතය තුළ සෑම අවස්ථාවක්ම අපි සතිය කරගන්නට ඕනේ. අපි ජීවත් වෙන සෑම අවස්ථාවක්ම කමඨාණක් කරගන්නට ඕනේ. අපි ජීවත් වෙන සෑම අවස්ථාවක්ම අපේ නිවීම කරගන්නට ඕනේ. පැය 24න් අපේ කමටහන කරගත්තේ අපේ අවස්ථා කීපයක් නේද? අනිත් අවස්ථාවල අපි කැළඹුණේ නැද්ද? අනන්ත අප්‍රමාණ නාම රූප නිසා අපි ගැටිලා ප්‍රශ්න ඇති කරගත්තේ නැද්ද? එහෙනම් අවස්ථාව කියන එක අපි ගත කරන සෑම මොහොතක් නිසාම නිර්මාණය වෙන ධර්මතාවයක්. ඒක කාලයත් එක්ක ඇති වෙන ධර්මතාවයක්. කුටිය ඇතුළ වැඩ හිටියා කුටිය ඇතුළ මට අවස්ථාවක් ලැබිලා තියෙනවා සතිය පවත්වන්න කුටිය ඇතුලේ අවස්ථාවක් ලැබිලා තිනවා මේ තියෙන නාම රූප වලින් කමඨාණක් වඩන්න කුටිය ඇතුලේ මට අවස්ථාවක් ලැබිලා තිනවා නිවෙන්න හැම දෙයක් තුළින්ම මන් නිවීමට මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නවා දොර හැරලා එළියට වැඩිය ගමම්ම දැන් එළියට පැමිණිච්ච මේ අවස්ථාව මම සතිය කරගන්නවා එළියට පැමිණිච්ච මේ අවස්ථාව මම කමඨාන කරගන්නවා එළියට පැමිණිච්ච අවස්ථාවෙන් අනන්ත අප්‍රමාණ නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා හැම දෙයක් තුළින්ම මම නිවීමක් ඇති කරගන්නවා නිවෙනවා කියන මෙන්න මේ කමඨාන වඩන්න පුළුවන් හැම අවස්ථාවක්ම අපේ ජීවිතේ මාර්ගයේ වැඩෙන ආර්ය අවස්ථාවක් වෙනවා සමහර පින්වත්තුන් ඉන්නවා දානයක් දෙන්න හැමදේම සූදානම් කරලා සතර දිබ්බාගේ සංඝයාත් 15 නමක් 20 නමක් 100ක් නමක් වඩම්මලා සේරම ටික සූදානම් එයාගේ උපන්දිනේ වෙනුවෙන් මේ දානේ දෙන්නේ. හරි සන්තෝෂයට කාරණාවක් ඇයි එයාගේ උපන්දිනේට 75 නමක් වඩලා 110 නමක් වඩලා බොහොම සන්තෝසයි අද පින්කම හරි සාර්ථකයි. හැබැයි ව්‍යංජන 20ක් විතර හදලා තිබුණාට සමහර ව්‍යංජන හරි වටිනවා. ඒ නායක ස්වාමින් වහන්සේ කැමති වෙන්නේ රතු කැකුළු බත්තලට. දැන් තමන් මේ උපන්දින වෙනුවෙන්නේ දාන දෙන්නේ තමන් කැමති නායක ස්වාමින් වහන්සේලා කැමති දේවල් උන්වහන්සේලාට අර වටිනා දේවල් තමන්ගේ අතින් පූජා කරගන්න ඒම මානසිකත්වයක් ඒම අවස්ථාවක් බලාපොරොත්තුෙන් ඉන්නවා දානේ පිළිගන්නන්න කියන ඒ සංඥාව ලැබුණ ගමන් එතනට ගිහින් බලනකොට පුදුම වැඩේ අර ආපු ආගන්තිකයෝ සේරම කට්ටිය අර හොඳ හොඳ ටික ඔක්කොම අරගෙන පොලිමට ගිහින් පෙළ ගැසිලා. දැන් මේක උදුරගන්නත් බෑ. මගේ උපන්දිනේ ඔක්කොම ටික ගෙනල්ලා තියපල්ලා මමයි බඳින්නේ කියලා කෑ ගන්නත් බෑ. අර මිනිස්සු එලවන්නත් බෑ. සංඝයා ඉදිරියේ තරාවෙන් කෑ ගන්නත් බෑ. දැන් විඩාවට පත් වෙලා දත් මිටි කාගෙන ඉන්නවා මේ අවස්ථාව දැන් එයාට පටිගයක් ඇති වෙලා. සමහර අය ඉන්නවා කිසිම දෙයක් බෙදන්නේ නැහැ. අනිත් කයට කියන ඔක්කොම බෙදුවා නම් ඉතින් පපඩම් විතරක් මම මොකටද මේ ඕකත් බෙදාපල්ලා කියලා ඒ ටික අතන් උපාසක මාත්‍යා මේකත් බෙදන්නකෝ උපාසක මාත්‍යා කල්පනා කරන මේ දෙකක් අතේ තියෙනවා තවත් එකක් කටටත් දෙනවා මේකත් බෙදන්න කියලා මේ දෙන්නේ තරහයෙන් ඇයි එයාට ලැබිච්ච අවස්ථාව එයා දැන් පටිගිය කරගෙන එයා දැන් ගැටෙනවා අනන්ත අප්‍රමාණව එයා තුල ද්වේෂය අට අරගෙන තියෙන පරිසරයට එයා ඒක පෙන්වන්නේ මානසිකව විඳවනවා බලන්න කර නායකාම්බරන රතු කැකුළු ටික අර කොයිද අපර අම්මන්ඩි මේක අරගෙන ඉස්සරහට ගිහිල්ලානේ කවුද යට ආරාධනා කළේ මේවා බෙදන්න මොකක්ද යට තියෙන අයිතිය අපේ දානෙට කෑම ටිකක් කාලා යන්න කියලා නේ එන්න කිව්වේ මෙතන මූලාසනේ අරගෙන සේරම වපුරනවායි කියලා දැන් ඇතුලේ බැනලා වැදලා අනන්ත අප්‍රමාණ ගැටෙන හැබැයි සිනාමුසු මූණෙන් ඉන්නේ පොඩි ළමෙක් වාගේ ඉන්නේ යා hina වෙච්ච ගමන් ඇතුලේ බිත්තර 25ක් තම්බන්න පුළුවන් ඒ තරම් බඩවැල් රත් වෙලා තරහා ගින්. එහෙනම් මේ වගේ අනන්ත අප්‍රමාණ අවස්ථාවල් අපට පටිගිය ඇති වෙලා නැද්ද? හැමදාම විහාරස්ථානයේ මල් හදන්නේ අපි. පාන්තිර දාලා පාන සුද්ධ කරලා ඒ පාන පත්තු කරන්නේ අපි අපේ හතින් තමයි ආලෝකය දැල්වන්නේ යනකොට ආගන්තුක ස්වාමින්වහන්සේ සේරම කරලා වැඩ ඉන්න ආවනම් විවේක ගන්න ආවනම් කුටියට වෙලා ඉන්න එපා. මෙතන මොකද්ද මේකලේ කියලා. දැන් මේ අවස්ථාව නිසා අපි පටිගයටපත් වෙන්නේ නැද්ද? අපි බලාපොරොත්තු වෙන නිර්මාණය එතන නැහැ. අපි හැමදාම මල් තබන ඒ ක්‍රමවේදය එතන නැහැ. අනවශ්‍ය විදිහට තියලා උන්වහන්සේට තේරෙන විදිහට ඒක සකසලා දැන් අනන්ත අප්‍රමාණ කොඳුරන් නැද්ද? අර වැඩිහිටි භාවයට අර වස් වැඩි නිසා කිසිම දෙයක් කතා නොකර ඒවා දත්මි ටිකාගෙන හිටියට ඉත ඇතුලේ ඇත්තටම අපි පටිගෙන් දැවෙන්නේ නැද්ද? එදා දවසේ බුදුන් වඳින සම්පූර්ණ වට කරන්නේ ද්වේෂයෙන්. ඇයි තරහා? මම මේ විදිහට කරන්න හිටියේ මේ කට්ටිය ඊට කලින් ඇවිල්ලා මේ විදිහට කරලා හැම දෙයක් වලින්ම අපි ගැටෙනවා. සමහර අවස්ථාවලදී අපි දාහනට වඩිනකොට අපි කැමති දේවල් අකමැති දේවල් දෙකම තියෙනවා. බැරි වෙලාවත් අපි අකමැති දෙයක් එනකොට අපි දන්නවා මේක ටිකක් අපට ගැළපෙන්නේ අපේ ශරීර සෞඛ්‍යයට මේක ගැළපෙන්නේ අපි මොකද්ද කරන්නේ? බොහොම මා කරුණාවෙන් ඒක අතවානවා. අපි දන්නවා අපේ අතට අල්ලේ ප්‍රමාණයට මුළු පාත්‍රයම කටවන්න බෑ. හේතුව සමහර පාත්‍ර අඟල් 8ක් බලලයි අඟල් 9ක් බලලයි. එහෙනම් එච්චර ලොකු අතක් නැති නිසා අපි අතරෙන් එකක් වාගේ තමයි පාත්‍රය වන්නේ. අතරෙන් තුනක් ඇරිලානේ අන්න ඒ ඇරිච්ච තැනට දානවා රකමැතිදී. ඒත් එයාට අවබෝධේ නැහැ. අත වැව්වාම නොදා ඉන්න ඕනේ කියලා. හත වැව්වට කමන්න අර පේනවනේ සිදුරක් උමගයක් වගේ එකක් තියෙනවනේ. අන්න ඒකෙන් දැම්මාම දැන් ඒ අවස්ථාව නිසා පාත්‍රෙන් ගහන්න තරම් තරහා යන්නේ නැද්ද? සමහර ස්වාමීන් වහන්සේලා දානි වළඳන්නේ නැහැ. දානි පාත්‍රේ පැත්තකින් තියලා නිකා ඉන්නවා. මොකද අද දානේ ගන්න බෑ වාගේ ටික බඩගිනි නෑ වාගේ. ඇත්තටම බඩගිනි නෑ නෙමෙයි. අර දාපු ව්‍යංජනෙට ගැටිලා පටිගිය ඇති වෙලා තරහා දාගෙන ඉන්න සිවුරට බාගෙන ඉන්න ඉසට අර පටිගේ පෙන්වන්න විදියක් නැහැ ප්‍රසිද්ධියේ. ඒ නිසා අනල හනල පැත්තකින් පාත්‍රයේ තියලා නිකායන කටවල් දෙකක් විතර වළඳලා අර පේන්න ගෞරවයට වළඳලා පැත්තකින් තියලා වළඳන්නේ. හේතුව ප්‍රශ්නේ තියෙන අර අකමැති දෙ දැම්මේයි. එහෙනම් මේ විදිහට ඒ අවස්ථාවල් වලට අනුව අනන්ත අප්‍රමාණ පටිගිය අපට ඇති වෙනවා. द्वේෂය අපිව ආක්‍රමණය කරනවා. අපි द्वේෂයට මුලා වෙනවා. මේක තාම අපි තේරුම් නොගත්තා වෙන්න පුළුවන්. මේක මට සුදුසුයි මේක මට නුදුසුසුයි කියලා තීරණය කරන්න අපට අයිතියක් නැහැ. ඒකේ අයිතිය තින්නේ කයට. අපි දන්නවා මොනතරම් වටිනා දේවල් මේ කයට දුන්නත් එයාට අවශ්‍ය දේ අරගෙන ඊටු ටික බයිස්රාවිය කරනවා කියලා අපි ආලා නැද්ද? ඇයි කායානුපස්සනාවේ අපි ඒ කමටන් අරගෙන නැද්ද? පොඩි ළමයාට දෙන්නේ කිරි විතරයි. අවුරුදු 3ක් විතර කිරි පොවන එනං එයාගේ ඇටකටු විතරක් දිග වෙන්න එපා. ඇතම්යක් විතර. මස් වැඩෙන්න බෑනේ. ඇයි? මස් වැඩෙන්න කිසිම දෙයක් දීලා නැහැ. කෙස් වලින්ද මොකවත් දීලා නැහැ. යාට දීලා තියෙන්නේ කිරි විතරයි. කිරි වල තියෙන කැල්සියම් එනං ඒ දරුවාගේ මීටර දෙකක් විතර ඇටකටු විතරක් දිග වෙන්න එපාය. හැබැයි එහෙම ඇටකටු දිග වෙච්ච ළමෙක් අපි දැකලා නැහැනේ සම්පූර්ණයෙන් ළමයා ඇදෙනවනේ. එහෙනම් කිරි විතරක් දුන්නත් කයට දැනුම තියෙනවා කිරි වලින් අනවශ්‍ය දේවල් අයින් කරලා අවශ්‍ය කියන සියලුම දේවල් නිර්මාණය කරන්න. කිරිවල තියෙන්නේ එක රසායනික ගුණයක් උනත් ඒවා අණුවලට කඩලා නැවත වෙන වෙන අණුවලට එකතු වෙලා ඕනම දෙයක් නිර්මාණය කර ගැනීමේ ඒ ශක්තිය ඒ ඥාණය කයට තියෙනවා සෛල වලට තියෙනවා එහෙනම් කයට මෙච්චර දැනුමක් තියෙන නිසා අපි එකම දේ දුන්නත් එයාට දක්ෂකම තියෙන එක වෙන් කරලා වෙනස් කරලා ගන්න. එහෙනම් අපි කයට එකඟ නැහැ. මේක කයට නුසුදුසුයි කියලා හිතන දේවල් පවා අණුවලට බෙදලා නැවත අණුවලට හදලා එයාට සුදුසු විදියට වෙනස් කරගන්න බැරිද? මෙච්චර කාලයක් එයාට ඒක කරන්න පුළුවන් මේ ව්‍යංජනෙට විතරක් එයාට කරන්න බෑ කියන මේ ප්‍රතිපත්තියට අපි ආවේයයි. එම අවබෝධයට අපිපත් උනේ හැයි දැන් අපි මුලා වෙලා නේද? එහෙනම් අපි මේක තීරණය කරන්නේ අපි කයට දෙනවා. එයා ඒක තීරණය කරයි. කැමතිනම් ඒක ජීර්ණය කරනවා. නැත්නම් ඒක අජීර්ණය කරලා බයිස්රාවිය කරනවා. එහෙම නැත්නම් වමනය කරලා එළියට යනවා. එහෙම නැත්නම් උණ හැදිලා ඒක පුච්චලා දානවා. ඒක නැති කරන එක, ඒක බයිස්රාවිය කරන එක කයට යයිතිය දෙනවා. එහෙනම් අපි ගත කරන හැම ජීවිතයක් තුළම මේ අසකන දිවනාසය සමසිතත් එක්ක අපි ගනුදෙනු කරනකොට මේ පේන හැම එකක්ම අවස්ථාවක්, හැයෙන හැම එකක්ම අවස්ථාවක්, දැනීම අවස්ථාවක්, හැඟීම අවස්ථාවක්, සිතන මානසික චෛතසිකේ අවස්ථාවක්, ඒ හැම අවස්ථාවක් තුළම කෙලෙසයක් නිර්මාණය වෙනවා. මේක 100ෙන් දකින්නට ඕනේ. මම මේ සීය වඩනවා නෙමෙයි මේ සීය වඩන අවස්ථාවට මං ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අවස්ථාව නිවීම වෙනුවෙන් මං උපයෝගී කරගන්නට ඕනේ. මා පසු කරන අවස්ථාවල් හැම එකක්ම නිවිලා මාව පසු වෙලා යන්නට ඕනේ. අන්න ඒ අවබෝධයේ සීය තාපසයා තුළ තියෙන්නට ඕනේ. අපිව පසු කරගෙන යන සෑම විනාඩියක්ම හරියට පසු වෙලා ගියේ නිවිලද එහෙම නැත්නම් ලෝභයෙන්ද ద్వේෂෙන්ද මෝහෙන්ද මේක වෙන්වෙන් වශයෙන් දකින්නට අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ සතිය අපි තුල තියෙන්නට ඕනේ හැම විනාඩියකටම තප්පර 60ක් තියෙනවා හැම විනාඩියක්ම තමන්ව පවු කරලා යන්නේ නිවිලද කැළඹිලාද කියන එක දැකීම මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද එහෙනම් අපි දන්නේ නැහැ අපි පසු කරන සෑම පැයක්ම මම නිවිලා පසු කළාද කැළඹිලා පසු කළාද සමහර රාත්‍රී තියෙනවා එළිය වැටෙනකම් අපි හැරිලා ඉඳලා තින්නේ රාගෙන් ద్వේෂයෙන් ලෝභයෙන් මෝහෙන් සමහර අකුසල මූලයන් අපේ සිත්වලට ඇවිල්ලා ඒ අකුසල මූලයන් අපේ ජීවිතයේ කාලෙම සම්පූර්ණ දුකටපත් කරලා නැද්ද සමහර ද්වේෂය තියෙනවා, වෛරය තියෙනවා. අපේ සිතේ ඇති වුණාට පස්සේ මුළු ජීවිත කාලෙම පවතිනවා. අවුරුදු 10 15 අපි ද්වේෂය තියාගෙන, වෛරය තියාගෙන නිදන් කරගෙන ජීවත් වෙලා නැද්ද? එහෙනම් මගේ මානසිකත්වයට අනුව එළිය අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒක කෙලෙසයක්ද, නිකලෙසයක්ද කියන එක අපි දැනගන්න අවශ්‍යයි නේද? මෙච්චර කාලයක් අපි සංසාරේ ඇවිදලා තියෙන්නේ මේ ධර්මතාවයන් අවබෝධ කරගන්න නැතුව අපි කැමති අද්වේෂ චරිතයක් වෙන්න අපි කැමති විරාග චරිතයක් වෙන්න අලෝභ චරිතයක් වෙන්න හැබැයි මේ ලෝභ දේශ මොහ කියන්නේ මොකද්ද කියන එක අපි හඳුනගෙන නැහැ තාම ඒවා ක්‍රියාත්මක වෙන ස්වභාවය අපි හඳුනගෙන නැහැ තාම ඒවා තාම අපි තුල පවතිනවා. අපි තාම මේ අකුසල මූලයන් වලට අවුවෙනවා. මේ දුර්වලකම් අපි තාම අවබෝධ කරගෙන නැහැ. ප්‍රත්‍යක්ෂ දැනුම තාම අපට ඇවිල්ලා නැහැ. එහෙනම් කොහොමද ලෝභ දේශමෝ නැති කරන්නේ? නැති කරන්න ලෝභ දේශමෝ මොකද්ද? ඒක නිර්මාණය වෙන්නේ කොහොමද කියන කිසල දැනගන්න එපාය. සමහර අවස්ථාවලදී අපි වාඩි වෙලා ඉන්නවා බොහොම නිස්කලංකයි. බොහොම තපස්සුවෙන් වැඩ ඉන්නවා. බැරි වෙලාවත් අල්ලපු ගමේ ඉන්න මිනිස්සු උත්සවයකට මොනාරි රේඩියෝ එකක් දැම්මාම විශාල කම්පාවක් ඇති වෙන ශබ්දයක් නාදනය කළාම විකාශනය කළාම දැන් අපි කැළඹෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ ශබ්දය ඇහෙන අවස්ථාව අපට ද්වේෂය ඇති කරනවා. අශෝභන අවිසිරෙන සෑම දෙයක්ම දකිනකොට ඒ අවස්ථාව අපට द्वේෂය ඇති කරනවා. අකමැති දේවල් අපට ආහාරයට ලැබෙනකොට ඒ අවස්ථාව द्वේෂය ඇති කරනවා. අපි අකමැති දේවල් අපට ස්පර්ශ වෙනකොට ඒ තුලින් द्वේෂය අටගන්නවා. සමහර අය කැමති තමන්ගේ දරුව දැක ගන්න, සමහර අය කැමති නෑ දරුව මුණ ගැහෙන්න. අකමැති මේ දරුව දකින්නයි ඒ කට්ටිය නිසා තමයි පැවිදි වුනේ. ඒ කට්ටියගේ අසත්පුරුෂ වැඩ නිසා තමයි සසර කලගිරලා හැමදේම විසි කරලා සසුන්ගත උනේ ජීවිත කාලෙමගේ ප්‍රාර්ථනාව රාහත් නොවුණත් කමන්නේ සෝවාන් නොවුණත් කමන්නේ අපායට ගියත් කමන්නේ හැබැයි අර දරුවා පස් දෙනා මට මුණ ගැහෙන්න බෑ ජීවිත කාලේ මට පේන තෙක් මානෙක ඒගොල්ලෝ මට මුණ ගැහෙන්න බෑ මේක තමයි හැමදාම බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ මොනතරම් පටිගියක් තියනවද අර දැකීමේ අවස්ථාව තුලින් වැඩපොළට අපි යනවා. වැඩපොළට අස්සම් කරනකොට බොහොම සිනාමුසු මූණෙන් ඉනා වෙලා හැමෝටම ආයිබෝවන් කියලා වැඩ පටන් ගන්නවා. තුනට විතර පොඩි රැස්වීමක්. ඒ රැස්වීමේදී ඒ සභාපතිතුමා එම නැත්නම් අධ්‍යක්ෂකතුමා ඇවිල්ලා කියනවා ආවලාගේ වැඩ ගැන ගොඩාක් මේ සෑයීමටපත් වෙලා අපේ සාමාන්‍ය අධිකාරීතුමා ඒ සාමාන්‍ය අධිකුමාරතුමාගේ වාර්තාවට අනුව අපේ සභාපතිතුමා තීරණය කරලා තියෙනවා එයාට උසස් සීමක් දෙන්න කියලා. එයාට අලුත් පත්වීමක් දෙනවා උසස් සීමක් පඩියකුත් වැඩි වෙලා. හැබැයි එතන ජේෂ්ඨ කෙනෙක් ඉන්නවා. හැබැයි නීතියානුකූලව එයාටයි ලැබෙන්න ඕනේ ජේෂ්ඨත්වය එයාටයි. අධ්‍යාපන සුදුසුකම වැඩි එක්කෙනෙක් ඉන්නවා. පච්චාතුපාදී එයාටයි මේක ලැබෙන්න ඕනේ. අධ්‍යාපනයේ වැඩි කෙනාට ලැබිලත් නැහැ. ජේෂ්ඨයාටත් ලැබිලත් නැහැ. කොයිදෝ ඉන්න කෙනාට ලැබිලා තුනේ ඉඳලා පහ වෙනකන් අර පැය දෙක ගත කරන්නේ අර දෙන්නම උල උඩ නෙමෙයිද? ගිලම්පස දුන්නාම ඒ තේක ගන්නේ බොහොම තරහයෙන් පිච්චීගෙන යනවා බඩවැල් ඒ තරම් තරහයෙන් බොනවා ඇයි නිවෙනකන් ඉන්න බෑ තරහ ඒ අවස්ථාව පටිගියේ ඇති කරා එහෙනම් අපි මූණ දෙන සෑම අවස්ථාවක්ම අපි තුල පටිගියක් ඇති කරනවා මෙන්න මේක ප්‍රඥාවෙන් දැකලා නිවැරදි කරගන්නට ඕනේ හැම අවස්ථාවක්ම අපට ලැබෙන්නේ නිවීම පිණිස හැම අවස්ථාවක්ම අපට ලැබෙන්නේ සතිය පීඨවීම පිණිස හැම අවස්ථාවක්ම අපට ලැබෙන්නේ කමඨාන පිණිස මේ ධර්මතාවය තාම අපි දැකලා නැහැ හැම අවස්ථාවක්ම අපි ඇති කරගෙන තින්නේ ගැටීම පිණිස හැම අවස්ථාවක්ම ඇති කරගෙන තින්නේ අපේ චරිතයේ කෙලෙස් ඇති කරගන්න පිණිස හැම අවස්ථාවක්ම අපි ඇති කරගෙන තින්නේ නැවත ද්වේෂය හදාගෙන අපායට යන පිණිස මෙන්න මේ දුර්වලකම් අපේ ජීවිතේත් මේ වෙනකොටත් පවතිනවා නම් ඒක නිවැරදි කරගන්නට අවශ්‍යයි අනන්ත අප්‍රමාණ අවස්ථාවන් අපේ ජීවිතේ පටිගය වෙලා අපේ ජීවිතේ වෛරය වෙලා අපේ ජීවිතේ තාම නොසන්සුන්භාවයටපත් වෙලා එහෙනම් අසහනෙන් අපි ජීවත් වෙනවා නම් ඒ අවස්ථාවල් නිසා ඇතිවෙච්ච පටිගය වෙන්න ඇති ඒක ප්‍රඥාවෙන් දැකලා නිවැරදි කරගන්නට ඕනේ අපි ගත කරන සෑම අවස්ථාවක් තුළම අපි මේ නිවීමක් ගත කරන්නට ඕනේ, නිවීමක් වඩන්නට ඕනේ, නිවීමක් වෙනුවෙන් ජීවත් වෙන්නට ඕනේ කියන ඒ මානසිකත්වයේ සීය අපට තියෙන්නට ඕනේ. එහෙනම් අපි වඩන කමඨාන කුමක්ද? මම ගත කරන සෑම අවස්ථාවක් තුළින්ම මම මූණ දෙන සෑම අවස්ථාවක් තුළින්ම මං ඉදිරියේ නාම රූප වලින් නිර්මාණය වෙන සෑම අවස්ථාවක්ම මගේ නිවීම පිණිස, මගේ සතිය පිණිස, මගේ කමඨාන පිණිස මං පාවිච්චි කරනවා කියන ඒ සම්මා සතිය දැන් අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. එක පාර්තම නාම රූප වලින් අවස්ථාවක් නිර්මාණය වෙනවා පොළු අරගෙන පස්සෙන් පන්නනවා මොකද්ද ඒ අවස්ථාව නිසා අපි රාග චරිතයක් ද්වේෂ චරිතයක් ලෝභ චරිතයක් වෛර චරිතයක් බවට පත් වුණා සමහර අය බොහොම ඉන්නවා රාගයක් මොකවත් නැහැ. බොහොම පිළිවෙලට ඉන්නේ. එයාගේ චරිතය බොහොම ශ්‍රේෂ්ඨ චරිතයක් කියලා මිනිස්සු තිතාවෙන ඉනවා. කවුරුත් නැති වෙලාවේ කාන්තාවක් ආවා ප්‍රශ්නයක් කතා කරන අනේ පින්වත් ස්වාමීනි අපට ප්‍රශ්නයක් තියෙනවායි කියලා. පෞල් ජීවිතයේ ප්‍රශ්නයක් තියෙනකොට එයාගේ පුද්ගලික විස්තර සමහර ඒවා කතා කරනකොට අන්න ස්වාමීන් වහන්සේට රාගය ඇති වුණා. දැන් ඒ ආන්දරෝ කතා කරන දේවල් රාගයට බර වැඩි. අර කාන්තාවටත් රාගය තියෙනවා. එයාත් බර වැඩි. දැන් මොකද්ද වෙන්නේ? දෙන්නම රාගයෙන් මත් වෙන්නේ නැද්ද?

සමහර අවස්ථාවලදී ඇවිල්ලා කියනවා ස්වාමි පුරුෂයා මාව අතහැරලා ගියා. දරුවෝ විදේශගත වුණා. කිසිම යන්නේමක් නැහැ. දේපොළ මෙච්චර තියෙනවා. මට වැඩක් නැහැ. මම මානවෙන් ඉන්නේ. අනේ ස්වාමිනී මේ දේපොළ ටික සාසනේ වැඩවලට ගණ්ඩායි කියලා කියනකොට අර නිදාගෙන හිටපු ලෝභය අපි තුල එක පාටම ඈරෙන්නේ නැද්ද? දැන් අපි කතා කරන්නේ එහෙනම් චෛත්‍යයක් අදමු. අපි චෛත්‍යයට යන උමම් මාර්ගයක් අදමු. උබම් මාර්ගයට අපේ ආරස්සක බටයෝ දාලා ටිකට් පොත් විකුණමු කියලා දැන් අපිට নানা ප්‍රකාර ලෝභ අදහස් පාළ වෙලා නිසා දැන් අර සේරම දේපොළ ටික කොල්ල කන්න අපි අර මූදු කොල්ලකාරයෝ වාගේ එකක් කරන්නේ නැද්ද? අන්න බලන්න අවස්ථාවට අනුව ද්වේෂය ඇති වෙන නැටි අවස්ථාවට අනුව ලෝභය ඇති වෙන නැටි අවස්ථාවට අනුව රාගය ඇති වෙන නැටි ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ කාන්තාවක් එක වචන අතරකට වඩා කතා කරන්න එපා කාන්තාවක් එක තනි වෙන්න එපා උදකලාවේ කාන්තාවන්ට කමටහන් දෙන්න එපා අයන් පස්සේ කාන්තාව ඉන්න තැන් වලට ගිහිල්ලා බණ කියන්න කමටහන් දෙන්න ඒ ස්ථානවල ප්‍රශ්න විසඳන්න යන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ විනය දේශනා කරේ මේ වගේ හේතු කාරණා මුල් කරගෙනයි සිව්පසෙන් විතරක් ආරක්ෂා වෙන්න, සිව්පසෙන් විතරක් කැපෙන්න, සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍චිකරණත්තායි මං ගාතාව හැමදාම මෙනෙහි කරන්න. මගේ පැවිද්ද නිවනට පමණයි. මගේ පැවිද්ද සාසනෙන් එතර වෙන්න, මේ සංසාරයෙන් එතර වෙන්න. එනනම් මං සාසනේ තතරලා, ධර්මයක් කමටාන තතරලා, රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට ඕනේ. මේ කෙලෙස් සාගරයෙන් එතර වෙන්නට ඕනේ. ඒ නිසා තමයි පැවිද්ද ලැබුණේ. ඒක නිතර සීකරන්නට ඕනේ. ඒක සීකරනවා නම් කිසිම ලෝභයකට අවු වෙන්නේ නෑ. අපි මේ සාසනේ උරුමකාරය වෙන්න ගියාම සසරෙන් එතර වෙන්න තියා ඉසලා සාසරෙන් එතර වෙන්න යට උගන්නන්න එපාය. පැවිද්ද ලබනකොට නම් අපි ලබන්නේ කුමක් සඳහාද? සසරෙන් එතර වෙන්න අනේ ස්වාමිනී සසර දුකයි. මේකෙන් එතර වෙන්න පැවිද්ද දෙන්න කාසාව දෙන්න කියලා ඉල්ලලා පැවිද්ද අම්බ වුණාට පස්සේ ශාසනයේ අයිතිකාරයා වෙලා ශාසනය පාලනය කරනවා. හරි වැරදි හදන්න යනවා. අනේ ස්වාමින් වහන්සේලාට විරුද්ධ උද්ඝෝෂණය කරනවා. විවේචනය කරනවා. බැන වදිනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සියලු දුක් වලින් නිවාගෙන සසරෙන් එතර වෙන්න කියලා පැවිද්ද ඉල්ලාගෙන දැන් එයා සංගමයක සභාපතිවරයෙක් වෙලා වෙලා එයා ශාසනයේ අයිතිකාරය වෙලා තථාගත ගෞතමයන් වහන්සේගේ මානසිකත්වයට එයා ආරූඪ වෙලා දැන් එයාට හිතනවා මම තමයි තථාගත ගෞතමයන් වහන්සේ ශාසනයේ මේවා මේ විදිහට තියෙන්න ඕනේ පැවිද්දෝ මේ විදිහට ඉන්න ඕනේ පැවිද්දෝ දැන් මේ විදිහට වළඳන්න ඕනේ පැවිද්දන්ගේ ජීවන රටාව මේ විදිහට තියෙන්න ඕනේ කියලා දැන් ගෞතම බුදුහාඳුරෝ වාගේ ඉඳගෙන ශාසනය හදන්න යන්නේ නැද්ද තමන් ඇදිලා ඉන්න පාය තමන්ගේ අඩුපාඩු නිවැරදි කරලා ඉන්න පාය තමන් රාත් වෙලා ඉන්න පාය අනිත් අනිත් අයට රාත් භාවය උගන්වන්න කලින් මෙන්න මේ අවස්ථාවන් අපි දැක්කේ නැත්නම් මේ අවස්ථාවට අනුව පටිගිය ඇති වෙනවා කියන මානසිකත්වය තේරුම් නැත්නම් මේ අවබෝධය නැත්නම් අනන්ත අප්‍රමාණ මේ වෙනකොටත් අපි ජීවත් වෙනවා ඇත්තේ මෙවැනි මානසිකත්වය තුලයි මේක නිවැරදි කරගන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවයෙන් සසරෙන් එතර වෙන්නට නම් රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්නට නම් මේ සංසාරයෙන් නැවත කවදාවත් දුකක් නොලබන්නට නම් අපි මේ අවස්ථාවන් පිළිබඳව තේරුම් ගන්නට ඕනේ මගේ පැවිද්ද නිවීමට පමණයි නිවීම වෙනුවෙන් නම් ඉල්ලගත්තේ මම දැන් නිවුණද ඒකට අදාළ දේ කළාද මම ඉල්ලගත්ත දේ හරියට මං කරගත්තද මට දුන්න දේ මොනවා සම්බන්ධයෙන්ද ඒ දීපු දේ මොනවා සම්බන්ධයෙන් දුන්නද ඒ කටයුත්ත මං තාම නිමා කරගත්තද මේක ටිකක් 100ෙන් කල්පනා කරන්න අවශ්‍යයි නේද? කෙනෙක් අපායට ගියාම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කෙනෙක් දිව්‍ය ලෝකෙ ගියාම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කෙනෙක් සක්විති රජකම පත් කරගෙන මාලිගාවේ අයිතිකාරයා වුණාම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නේ අපිට ඒක ලැබුණ නැහැ නේද? එහෙනම් අපි මේ ගැටෙන්නේ මේ අවස්ථාව තුළ පටිගය ඇති කරගන්නේ මේ අවස්ථාව තුළින් මම භවගාමි වෙනවා මේ අවස්ථාව තුළින් මං අනාර්ය වෙනවා මේ අවස්ථාව තුළින් අකටයුතු දේවල් මට සිද්ධ වෙනවා මේ අවබෝධය නැති නිසා නේද මේ විදියට ඇසිරෙන්නේ එහෙනම් දැන් අපි දන්නවා හැම අවස්ථාවක් තුළම මම අනාර්ය වෙනවා හැම අවස්ථාවක් තුළම මම නැවත නැවත භවගාමි වෙනවා හැම අවස්ථාවක් තුළම මම නැවත ඉපදෙන්න හේතුඵල ධාම සකසනවා මේ දුර්වලක එකම දැන්වත් තේරුම් අරගෙන හදාගන්න එපාය මේ ලබාපු මිනිසත් භවයට තථාගත සම්බුද්ධ ශාසනයට පිං සිද්ධ වෙන්න එහෙනම් අපේ ජීවිතවල අපි මුණ දෙන සෑම අවස්ථාවක් නිසාම අපට පටිගයක් ඇති වෙනවා, ලෝභයක් ඇති වෙනවා, රාගයක් ඇති වෙනවා. කාන්තාවත් එක්ක තනියෙන් ඉන්නකොට, කතාබහ කරනකොට, රාත්‍රී කාලේ විවේකයෙන් ඉන්නකොට දුරකතනෙන් උපාසකම්ම කෙනෙක් කතා කරනවා. මොකද්ද කාරණාව කියලා බැලුවාම එයාගේ ස්වාමි පුරුෂයා අමුදාවේ ඉන්නේ. ඒ ස්වාමි පුරුෂයා අවුරුද්දකට දෙපාරක් විතර ගෙදර එන්නේ. උදකලාවේ ඉන්නේ. මේ වගේ ප්‍රශ්න කතා කරනකොට අනේ ගෙදරට ගිහින් එන්න තියෙනවනේ නම් ඒ මෑණියන්ට සනසන්න බණ ටිකක් කියන්න තියෙනවා නම් දවල් දානෙට වඩින්න අවස්ථාවක් තියෙනවා නම් කියලා දැන් රාගය මුල් වෙලා අයිති ප්‍රෝජනය ගන්න මානසිකත්වයෙන් දැන් අදහස් පාළ වෙන්නේ නැද්ද? ඒ මෑණියෝ රවට්ට ගන්නේ කොහමද? ඒ මෑණියෝ වසඟයට ගන්නේ කොහමද? ඒ මෑණියෝ Taman අත්පත් කරගන්න අයිති කරගන්නේ කොහමද? ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ කොහමද කියලා රාගික අදහස් අනන්ත අප්‍රමාණ අපේ සිටිවිලි වල නැටුම් නටන්නේ නැද්ද? එහෙනම් මාරය ඇවිල්ලා එක එක විදියට ඇඳුම් පැළඳගෙන ඇවිල්ලා නටනවා අපේ සිටිවිලි වල අපි දන්නේ නැහැ. අපි ඒ නැටුම් බලාගෙන ලෝභයෙන්, ද්වේෂයෙන්, රාගයෙන් මත් වෙලා භවගාමි වුණා. මේ බුද්ධ ශාසනය 2600ක් ආවේ මේ විදියට නේද? එහෙනම් අපි කතා කරන හැම අවස්ථාවක් තුළින්ම අපි රාගයට ගොදුරු වෙනවා. අපි කතා කරන හැම අවස්ථාවකම ද්වේෂයට ගොදුරු වෙනවා. කතා කරන හැම අවස්ථාවකම ලෝභයට ගොදුරු වෙනවා. මේ පුංචි දේවත් අපට තේරුම් ගන්න බැරි නම් අපි මේ සංසාරේ මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ මොනවා කරලාද? මොකවත් කරලා නැහැ. ඔය කකා බිබී ඉඳලා තියෙනවා. අපිට වඩා ගවයා උතුම් නැද්ද? ඌ කිරි ටික දීලා කරත්තේ බඩු බර ටික ඇදලා වෙල්වල ආන්න වැඩ කරලා මිනිස්සුවත් අඩුම තරමින් ජීවත් කෙරෙව්වා. අපි ජීවත් වෙලා නැහැ. අපි නිසා අනිත් අය ජීවත් වෙලා නැහැ. හැමදේම විනාශ කරගෙන මොකද්ද අපි මේ සංසාරේ ආපු ගමන? අපි ගැන අපටම කලකිරෙන්නේ නැද්ද? අපි ගැන අපටම ලැජ්ජා හිතෙන්නේ නැද්ද? මෙන්න මේ දුර්වලකම් දැන්වත් අපි නිවැරදි කරගන්නට ඕනේ. අපි මේ ගත කරන සෑම අවස්ථාවක්ම අපිට කෙලෙස් නිර්මාණය කරනවා. අපි ජීවත් වෙන සෑම අවස්ථාවක්ම අපට द्वේෂයක්, ලෝභයක්, රාගයක්, වෛරයක් නිර්මාණය කරනවා. හැම අවස්ථාවක්ම සතිය වෙනුවෙන් පාවිච්චි කරන්නට ඕනේ. හැම අවස්ථාවක්ම කමඨානට පාවිච්චි කරන්නට ඕනේ. හැම අවස්ථාවක්ම නිවීම පිණිස පාවිච්චි කරන්න ඕනේ. අන්න තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයා, අන්න තිසරණේ සරණ යන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රමණයා. එහෙනම් අපි අද ඒ ශ්‍රමණයාද කියන එක පිළිබඳව අවංකවම සිතා බලන්නට අවශ්‍යයි. අපි නියතමානී නෑ. අපි අවංක නෑ. අපේ තපස් ජීවිතයට ඉල්ලගන්නේ මේක කරන්න කියලා තපස් ජීවිතය. හැබැයි කරන්නේ ආත්පසින්ම උඩුකුඩු යටට මාරු වෙච්ච වෙනත් දෙයක් විරුද්ධ දෙයක්. එහෙනම් නිවීමට ඉල්ලගත්තා නම් ඉස්සෙල්ලාම නිවෙන්න ඕනේ. කන්න ඉල්ලගත්තා නම් ඊළඟ එක ඉල්ලගන්න කලින් මේක කාලා ඉවර වෙන්නට ඕනේ. ඉල්ලුවේ රස්සාව පඩියක් එක වැඩ කරන්න නම් එතන උද්ඝෝෂණය කරන්න අපට අයිතියක් නෑ. තනතුරු ඉල්ලලා ඇයි? තනතුරු නෙමෙයි ඉල්ලුවේ රස්සාව. ඉල්ලපු දේ දුන්නා නම් කට පියාගෙන එයා විශ්‍රාම යනකම් වැඩ කරන්නට ඕනේ. හැබැයි එයා සම්මුඛ පරික්ෂණයට එනකොට මොනවද කිව්වේ? මට රස්සාවක් දෙන්න, අමුදරුව රැකගන්න ජීවත් වෙන්න රස්සාව තිබුණොත් ඇති. මට කොහොමරි මට අනුකම්පා කරන්න කියලා රස්සාව ඉල්ලලා අවුරුද්දක් යනකොට ජීවත් වෙන්න රස්සාව ඉල්ලුවා. ඒක ලැබිලා තියෙන ඒක අමතකයි. දැන් තනතුරු ඕනේ, නිලතල ඕනේ, බලතල ඕනේ, ආවල් කාර්යාලය ඕනේ, ආවල් පරිගණකය ඕනේ, ආවල් දේ පරිපාලනය කරන අයිතිය මට පැවරෙන්න ඕනේ. දැන් මොකද්ද මේ නටන නාඩගම කියලා බැලුවාම එයාට මුලාව අමතක වෙලා ඒ අවස්ථාවන් නිසා එයා තුළ පටිගියක් ඇති වෙලා ඒ අවස්ථාවන් අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට එයාව මුලා කරලා එහෙනම් මම ඉල්ලගත්තේ ජීවත් වෙන රස්සාව. ඒක ලැබිලා තියෙනවා. අනේ සාදු සාදු. මේක නැති නොවි තියෙනවා නම් එච්චරයි. ඕන කෙනෙක් නිලතල වලට ගියාද? ඕන කෙනෙක් බලතල වලටපත් වෙච්චාද? ඕන කෙනෙකුට padi වැඩි වෙච්චාද? එදා මං කැමතුනේ මේ padiයට. ඒ padi අදත් ලැබෙනවා. ප්‍රශ්නයක් නැහැ. ලද දෙයින් සෑයීමටපත් වෙන මානසිකත්වය අපි හදා ගන්න ඕනේ. මේ අවස්ථාවන් හැම එකක් තුළින්ම අපි කැළඹෙනවා. මේ අවස්ථාවන් හැම එකක් තුළින්ම අපි ගැටෙනවා. මේ අවස්ථාවන් හැම එකක් තුළින්ම අපි මිනිසුන්ට වෛර බඳිනවා. මේ දුර්වලකම් මේ දැන් හදාගත්තේ නැත්නම් තව බුද්ධ ශාසන කීයක් අපි බලාපොරොත්තු වෙනවද මේ පුංචි අඩුපාඩු හදාගන්න? ගෙදරට එනකොට හැමෝම සන්තෝෂයෙන් කතා බහ කරනවා. අනේ ගෙදර ගිය ගමම තේකක් අම්මනා හරි සන්තෝෂයි. තේක භාගයක් විතර බීගෙන ඉන්නකොට අන්න මෑණියෝ ඇවිල්ලා ප්‍රශ්නයක් දානවා. බලන්නකෝ අපේ කිරියම්ම ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් කිව්වා. ඔයාගේ අම්මා අපිට කියනවා ගෙයක් අරන් යන්න කියලා. අපිට තවදුරටත් මේ ඉන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් දාපු ගමන් දැන් ඒ අවස්ථාවට ඔරොත්තු දෙන මානසිකත්වයේ නැති වුනාම තේකෝපය විසි කරලා අම්මා තාත්තට පාර දෙන්න තරම් දැන් කැළඹෙන්නේ නැද්ද? එදා රාය කෑම කාගන්න බැරි තරම් මානසිකව විඩාවටපත් වෙන්නේ නැද්ද? රෑ දෙක තුන වෙනකන් නිදි මරාගෙන ඇස් ඇරගෙන කල්පනා කරන්නේ නැද්ද? අන්න බලන්නේ අවස්ථාව අපට මොනතරම් වෛරයක් ඇති කළාද? ඒ අවස්ථාව මොනතරම් පටිගයක් ඇති කළාද කියලා එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අවස්ථාවන් නිවීමට නෙමෙයි අපි පාවිච්චි කරලා තියෙන්නේ පටිගයට රාගයට ලෝභයට ద్వේෂයට මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් මේ වෙනකොටත් පවතිනවා නියතමානි වෙලා අවංක වෙලා භාග්‍යතුන් වහන්සේටත් උන්වහන්සේගේ ශාසනයටත් කීකරු වෙලා අපි මේවා නිවැරදි කරගෙන රාත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබමු අපේ ජීවිතවල මෙවැනි අඩුපාඩු කවරදාකවෝ නැවත ඇති නොවන විදියට චිත්තානුපස්සනාව වඩමු. එහෙනම් මගේ ඇස්වලින් මම මේ ලෝකේ දකිනකොට ඒ දකින සෑම අවස්ථාවක් තුළින්ම මම නිවීම පුරුදු කරන්නට ඕනේ. ඒ නිවීමට අවස්ථාව පාවිච්චි කරන්නට ඕනේ. කන් වලට ඇෙන සෑම ශබ්දයක්ම ඒ අශබ්දය නිසා ඇතිවෙන සෑම අවස්ථාවක්ම මම නිවීම පිණිස පාවිච්චි කරන්නට ඕනේ. මම අත්විඳින සෑම රසයක් තුළම ඒ රස හැම එකක්ම නිවීම පිණිස මම පාවිච්චි කරන්නට ඕනේ. මම ජීවත් වෙන පරිසරය තුළ මට ලැබෙන සෑම ස්පර්ශයක්ම නිවීම පිණිස පාවිච්චි කරන්නට ඕනේ සෑම මානසික සිතුවිල්ලක්ම මට ලැබිච්ච සතියට ලැබිච්ච අවස්ථාවක් එය මේකක්ම නිවීම පිණිස පාවිච්චි කරන්න ඕනේ කිසිම අවස්ථාවක් තුළින් පටිගිය ඇති නොවෙන්නට චිත්තානුපස්සනාවෙන් අපි පසු වෙන්නට ඕනේ අපේ ජීවිතය අපි ගත කරන්නට ඕනේ මෙන්න මේ මානසිකත්වය තමයි අපේ කමඨාන මෙන්න මේ මානසිකත්වය අපේ තපස් ජීවිතය බවට අපි පත් කරගන්න කරගන්නට ඕනේ. අපිට මුණ ගැහෙන සෑම අවස්ථාවක්ම අපි කෙලෙස් වලටපත් කරනවා නම් ඒකාන්ත වශයෙන්ම සම්මාදිටිය අපට ලැබෙන්නේ මේ භවයේ අපට rahat වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකාන්ත වශයෙන්ම මං පොරොන්දු වෙනවා නැවත ඉපදිලා ජාති ජරා භව වලට ඉමිකම් කියන බවට එහෙනම් කිසිම අවස්ථාවකින් උප්පත්තියක් අදන්න එපා නිවීමක් අදන්න සෑම අවස්ථාවක්ම නිවීම පිණිස පුරුදු පුහුණු කරන මානසිකත්වයේ වඩන්න එහෙනම් අද ඉඳලා අසකන දිව නාසය සමසිතෙන් මේ නාම රූප වලින් අනන්ත ප්‍රමාණ අවස්ථා නිර්මාණය වෙනවා හැම අවස්ථාවක් තුළින්ම ලෝභ දේශ මොහ ඇති නොකර අලෝභ අධේස අමෝහ මං වඩනවා හැම දෙයක් තුළින්ම ආර්ය මාර්ගයේ වඩනවා සෑම අවස්ථාවක් තුළින්ම මම නිවීමක් පමණක් සිදු කරනවා හැම අවස්ථාවකදීම මම නිවෙනවා කියන මේක කමඨාණක් වශයෙන් පුරුදු පුහුණු කරමු මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරලා නිවෙනකම්ම පුරුදු පුහුණු කරමු එහෙනම් මේ අවබෝධය මේ තුලින් අපි ගත්තා වූ දැනුම ප්‍රඥාව මේ භවයේ නිවීමට රාත්බෝධිය මේ සසරෙන් පිරිනිවන් පානට මේ කමඨාන අවබෝධයේ දැනුම අප සියලු දෙනාගේම පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි